විශ්වාසයක් ඇතිකරන්න ඒකනේ බුදුරජාණන්සේ මනෝපණි 10 වාක්පණි 10 ආදී වශයෙන් පාරමිතා පුරාගෙන ආවේ ආයේ දෙකක් නැහැ අද්විජ්ජ වචනා බුද්ධා කියන කරගෙන ඇවිල්ලා තමයි අපිට කිව්වේ ඇහෙන්නේ ඇහෙන්නේ අවුරුද්දකට වැඩමුළුවක් කරයි. ඒකල ඉතුරු කාලේ මොකද කරන්නේ? එතෙන් දවසට විනාඩි 15ක් විතර භාවනා කරා. ඉතුරු කාලේ මොකද කරන්නේ? ඒත් ලෝක ජනගහණයෙන් කීයෙන් කී දෙනාද? නමුත් নিকමට හිතන්න අන්න ඒ ප්‍රදේශය ඊටාම කලාතුරකින් කෙනෙක් සතුටුමත් වෙනවා. එහෙම නැත්නම් වෙන්දට වැඩිය වැඩමුළු ප්‍රමාණයක් පවත්වන එක පසුගිය අවුරුදු 3 30ෙම පුදුමාකාර ශීඝ්‍ර වර්ධනයක තියෙනවා. ඒකට මම සාක්කි. ඒ තරමටම මේ අපි බලාපොරොත්තු වෙච්ච දේවල් අපි අපි බලාපොරොත්තු සුන් කරලා තියෙනවා. ඉසුම් කිරීම නිසා අපිට ද්වේෂයෙන් ඉඩ තියෙනවා. ඒකේ සාධාරණයි. මොකද අපි පණ එපයි කියලානේ අවුරුදු 5 ඉඳලා 25 විතර වෙනකන් ඉගෙන ගැනීම සඳහා ගත කරපු කාලය දිහා බලනකොට මොන තරම් කුණුහරුපැද්ද කොච්චර සුන්දර ළමාවියක්ද අපි විනාශ කරේ කියලා. මොකද්ද අපිට දුන්නේ? උපාධියක් ගැට ගැහුවා. අරක දෙඤ්ඤා මේක දෙඤ්ඤා කිව්වා. ලැබිච්ච කෙනෙක් නැහැ. ඒ අධ්‍යාපනයේ ඉහළට යන්න යන්න ද්වේෂය වැඩි. ඒක ඉතින් බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. වැඩි වැඩියෙන් අධ්‍යාපනයට යන්න යන්න රුස්සන්නේ නැහැ. හොත ළඟින් මැස්ස යන්න බැරි කතාවක් තියෙන්නේ. අධ්‍යාපන නැති කට්ටියට නෝයිද මැට්ටෝනේ. උන්ට ධ්‍යාන තියෙනවා. අධ්‍යාන කියලා කියන්නේ ධ්‍යාන නෑ උලග තද වෙන එක තියෙනවා. ධ්‍යාන අමාරු නිසාලු අධ්‍යයනය පටන් අරගත්තේ. <laughs> අපිට කෙලවුනේ අන්න එතන තමයි. ධ්‍යාන කරන එක අමාරු හින්දා අධ්‍යාන කියලා පටන් අරගත්තා. ඒක තමයි මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවක් අදාගෙන මුළු ලෝකෙම පහේදි ගන්නවා හිරගෙට. විනාඩි 35ක් ළමයි 35 දෙනෙක් එක ගුරුවරයෙක් අරදී වද දෙනවා. ඒක පන්ති කාමරයකට දාන. මොන තරම් අපරාධයක්ද කියලා බලන්න. අර සුන්දර ළමා වයසේ ඉන්න පොඩි උන්ට එහෙම පැය පහක් ගත කරනවා ඉතින් එකයි උණ්ඩ කරන්න පුළුවන් නේ ගුරු උණ්ඩ වෛර කරන එක. කරදැයි අම්මට තාත්තට වෛර කරන එක. ඒක 100ට 100ක්ම අද වෙනවා. ඒ නිසා 180ක් ගුරු උරුන්ට මානසික අසහන. දෙමාපියෝ කරන්නේ ඉස්කෝලේ බාර දුන්නාට පස්සේ වැඩි හරි කියනවා මේ පුංචි පන්ති වල හැබෑම උරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ උදෙම්ම පාසල් ගෙන විතරලුවේ ඒ පොඩි උන්ගේ දෙමාපිය කළ දෙමාපිය පිස්සු කෙලිනවා. එහෙනම් ඩේ කියා සෙන්ටර් එකට දාන්න. ඊ අපි ඇල්ලලා හොන්ත මිස්කෝලේකට ඇල්ලලා තියෙන්නේ. අහවල් අහවල් කොලෙජ් වලට දැම්මයි කියලා ඉතින් ගුරු අත් දෙක අත් දෙක පියාගෙන ඉන්නවා. ගුරුවරු අරුන් එක පොර කාල පොර කාල උන් heart attack වෙලා මැරලා යනවා. පොඩි උන්ගේ වැඩේම කුඩු ගහන්න ඉගෙන ගන්නවා. කෙල්ල පස්සේ යන්න පුරුදු වෙනවා. කොල්ල පස්සේ යන්න පුරුදු වෙනවා. ওই ටික විතරයි ඔය රොයල් කොලෙජ් නැත්නම් ඉහළ කොලෙජ් වල හදිද්ද වෙන්නේ. අපි ගිය වගේ ඉස්කෝල ගමේ බයියෝ ඉන්න තැන්වල ඒව ටිකක් අඩුයි. ඒවට දෙමාපියෝ කැමති නැහැ. කොහොම හරි ශිෂ්‍යත්‍ය හරි පාස් වෙලා ඔය ඉහළ ඉහළ වලට යන්න ගියාම ඒ වගේ තමයි ලෝකේ තියෙන පරංගිම ලෙඩ ටික තියෙන්නේ. තවත් ඕනනම් ඔය world recognized university සීය ගන්නකෝ. ඒ කිසිම තැනක කෙල්ලෙක් නැතිලු මේ අනවශ්‍ය ළමයි වදපු නැති. ඉතින් උණ්ඩ දරුවෝ හදා ගන්න බෑනේ. ඒ නිසා හැම උසස් පෙළ පාතලකම විශ්වවිද්‍යාලයක් ගාම ඩේ කෑ සෙන්ටර් එකක් ආණ්ඩුව ගන්න දාලා දීලා තියෙනවලු. ඇයි මුන් ඉගෙන ගත්තේ නැත්නම් අප්සෙට් නේ. ගිහිල්ලා බලාගන්නයි කියලා. මුන් කිසි එකෙක් බයලජ්ජාවක් ගැන තකන්නේ නැහැ. මේ සතිය අපිට දෙන්න පුළුවන් නම් කරන කියන දෙයකට වගවීමක් ඉඳගත්තුම වෙහෙස බව දන්නවා. ඇවිදින එක තක්මන් කරන එක වෙහෙස බව දන්නවා. අපි හොඳට සතියෙන් තුර කැම ටිකක් ගන්නකොට වෙන්දට වැඩිය කැම රස විඳින්න බැරි බව දන්නවා. නානකොට යනකොට එනකොට කතා කරනකොට බැලුවොත් තතිය පිරණ බැරි නෑ. හැබැයි ඒකේ අර වෙහෙස මේ වෙහෙස සතිය පිහිටෝප නිසා ඇති වෙච්ච උත්තරයක් මිස සතියට ඇති ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් ඕන කෙනෙක් කමටන් වාර්තාව ලියනකොට වාක්‍ය දෙක කියනකොට කියන්න පුළුවන් මෙයා කේල් ගහ කන්න දෙයන්න හදනේ පොල් ගහ කන්න දෙයන්න හදනේ කියලා. ඉතින් ඒක අපි එහෙම කියන්නේ අපි කියන මෙයා සමත යෝගාවචරෙද්ද විපස්සනා යෝගාවචරෙද්ද කියලා කියනවා. මොකද සමත කට්ටියට ඕනලා දෙන්නේ එකම අරමුණ, එකම ඉරියව්ව, එකම සතිය, එකම සමාධිය නිට්ටයයි, සුඛයි, සුභයි, ආත්මයි කියන තමයි. විපස්සනා කරන එක දන්නවා ඔය කොයි එකත් නානා භාව විනා භාවෝ කියලා විනාශ වෙනවා. ඒ නිසා අමාරුයි බැහැ ගන්න අමාරුයි. හැබැයි ජීවිතේට අවශ්‍ය ප්‍රශ්නට උත්තරේ තියෙනවා. විශේෂයෙන්ම ඒ විපස්සනා කරන වෙලාවේදී විපස්සනා කරන කට්ටිය නුරුස්නා ගතිය වැඩි කියන කාරණාව පිළිගන්නවා නම් මම හිතන එක විශාල නිවනට සූදානමක් කියලා. ඇත්ත තමයි. ඒ නිසා අපිටත් ওই සතිපාසලේ ගොඩාක් යෝජනාව විපස්සනා කරන්න ගියාට ළමයි ගාවේ මේ වගේ මානව දයාව වැඩෙන්නේ නැතය. මිනිසු තුල හද ගැස්ම අඩුය. එහෙම නැත්නම් emotional literacy නෑ. අනු මොකද්ද කියලා ගහනක් ගන්න. එයා භාවනා කරනවට වැඩක් නෑ. ඒක නිසා අපිට මේ සත්‍ය වඩන ගමන් අනුකම්පාව, මෛත්‍රිය, කරුණාව උගන්වන්නයි කියලා. ඒ වගේ හැමදාම මේ පරිශන වාර්තා එළි වෙනවා. ඉතින් ඇත්තට මම ඒක ආවට පස්සෙත් මාත් කල්පනා කළාට අපි මේ භාවනා කරන කට්ටිය කිසිම දෙයක් අනුකම්පාවක් නැහැ නේද? ඇත්තනේ කතාව. මයි ළඟත් නැහැ. මොකද මං ගිහි කාලේ කරුණාරත්න නම. ඒක නිසා ඒකත් අයින් කරලා පැවිදි වුණේ. ඊට පස්සේ මම බැලුවා බුදුහාමුදුරේ ඇයි මේක දැම්මේ නැත්තේ කියලා. බුදුරජාණන්සේ කියලා තියෙනවා සතිය වඩනකොට කරුණා කළ සම්පජඤ්ඤය දාගන්න ඒකට. කරුණා කළ මේ ප්‍රඥාව දාගන්න. එතකොට ප්‍රතිඵලය තමයි කරුණාව කියන්නේ. එහෙම නැතුව මේ ප්‍රඥාවෙන් තොර සම්පජඤ්ඤයෙන් තොර කරුණාව කියන්නේ ද්වේෂයේ වංචනික ධර්මයක්. දෝෂ මුඛේ වංච කරුණා මුඛේන දෝසං වංචේති කියලා බුදුරජාණන්සි කියලා. ඒ නිසා අපිට අනුකම්පා කරුණා කරන්න එන කට්ටිය ගැන පොඩක් පරිස්සම් වෙන්න. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්නත් විසඳ ගන්න බැරි කට්ටිය තමයි අපිට ඔය අනුකම්පා කරුණා කරන්න එන්න හදාන්නේ. බුදුරජාණන්සි ගාව එහෙම එකක් නැහැ. බුදුරජාණන්සි අමාරුයි තමයි පෙත්ත කිලින්න අමාරුයි. සතිය වඩපන් ඒක නිකන් නෙල්ලි ගෙඩියක් කන්නා වගේ තමයි. බුලත් ටිකක් කන්නා වගේ තමයි. දැන් අරක්කුවෙන් බීලා තියෙනවා නම් කවුරු හරි අරක්කු බොනකොටත් පළවෙනි උගුර ටිකක් අමාරුයි අපා. ඒක බිබල ගන්නේ ෆුෆ් කියලා. ගඳවත් අල්ලන්නේ නැහැ. ඊට පස්සේ බෝතලේ කටේ තියාන බොනවා. ඊට පස්සේ එකතු කළ යුත්තේ කරුණාව නෙවෙයි ප්‍රඥාව. සති සම්පජඤ්ඤය තියෙනවා නම් ඒකාන්තෙම මහණිය කෙනාට බයලජ්ජා පහළ වෙනවා කියලා බුදුජානකේ සති සම්පජඤ්ඤ සූත්‍රය පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා අපි කාටවත් කියන්නේ නැහැ ඒක. අපි කියනවා සතිය විතරයි අපි උගන්වන්නේ. උගන්න ඕනේ නම් කරුණාව, මෛත්‍රිය, මුදිතාව ආදී ගුණ මේ සතියේ වඩනකොට මේ නුරුස්නා ගතියක් එනවා. ඒක පිළිබඳ හොඳට දැනගෙන ඒක මගේ දෝෂයක් නෙවෙයි. ඒ ඒ ඒ ඒ ප්‍රතිපදාවේ තියෙන ගතියක් කියලා හුත්තර සම්පජඤ්ඤේ කටයුතු කරන්න. සම්පජඤ්ඤේ කියලා කියන්නේ ඉරියව් මාරු වලට හිත කරදර ගන්න එපා. අරමුණු මාරු වුණාට හිත කරදර ගන්න එපා. ඉරියව් මාරු වෙද්දිත් අරමුණු මාරු වෙද්දිත් සතිය පවත්වන්න පුළුවන් කියන හැකි සංඥාවටත් අපිට කියන්න පුළුවන් සම්පජඤ්ඤය කියලා. ඒකට කියන්නේ අපි ඉරියාපත සංදිවල සතිය පැවැත්වීම. අරමුණෙන් අරමුණට මාරු වෙන තැන සතිය පැවැත්වීම. එහෙම නැත්නම් රිලේ රේස් එකේදී අතින් අතට බැටන් එක මාරු කරනකොට බට්ට ගන්න නැතුව බැටන් එක මේන්ටේන් කරන්න ඕනේ. නැත්නම් නඩත්තු කරන්න ඕනේ. ඒක දන්නවනම් සතියත් එක්ක සම්පජඤ්ඤය ආවනම් ආය කතා කරන්න එපා. අනිවාර්ය මේ කෙනාට කරුණාව පහළ වෙනවා. අඩු ගන්න බයලජ්ජාව පහළ වෙනවා. ඉන්දිය සංගරේ පහළ වෙනවා. සීලේ පහළ වෙනවා. ඒක නිසා මේ නුරුස්නා ගතිය පිළිබඳ කරන දේශනාවක අපි තේරුම් ගන්න ඕනේ මේ සතිය කියන එක එහෙම නැත්නම් මේ සති මාත්‍රි ගත කරන සුඛ විපස්සනා කියලා හරි ඩ්‍රයි. ඉබුරින් පඬිස්සාංශ කියන්නේ මේ සතිය අමු නිකන් සුදු පාන් පෙත්තක් කනවා වගේ. ඒකට මේ චීස් බටර් සෑන්ඩ්විච් කරන්න මොකක්වත්ම නැහැ පුළුවන් නම් කපන් බැටනම් කපන්. එහෙම නැත්නම් මස්ලේ නැතියට බලුලෙව කන්නේ. ඒක ඉතින් මැරබෝන් නැත්තේත් නෑ, තෙලුත් නෑ, නහරත් නෑ, මසුත් නෑ, ඇට කෑල්ල විතරමයි. පුළුවන් නම් කාපා. ඒක තමයි කට්ටිය ඕක නොකර අතහැරලා තමයි අපේ බුද්ධ ආගමේ ඒ කොඳු ඇට පෙලවත් ඔලුවවත් නෑ අපේ අදගා. අපි ළඟ තියෙන නිකාර කවන්ද රූපේ විතරයි. නැත්නම් පමාවක් නැහැ. දෝෂයක් නැහැ. අපිට දැනගන්න තියෙන්නේ මේක දැම්මනම් අපිට මේ අවශ්‍ය කරන සතිය වඩනකොට නාව නුරුස්නා ගති ඒ තියේදිත් මේ කරගෙන ගියා නම් එnde end ඒවා නුරුස්නා ගති වල අඩුවීමක් වෙන අතර මේක මේක පිළිබඳව හොඳ මේකේ තියෙන ගම්බීරත්වය මේකේ තියෙන මේ බැලූ බැලමට නොපෙනුනාට ඈතට යන ගමනක් තියෙන බවට හිත නැමුණා නම් ඒ මනුස්සයා විතර මහා කරුණාවක් යුක්ත කිසි කෙනෙක් ලෝකේ නැහැ එහෙම නැත්නම් අම්මා අප්පාත කතා දාගෙන ගිහි කෙනෙක් මිල යනකොට හිතෙන්නේ කරුණාවක් මෛත්‍රියක් නැහැ කියලා වගේ තමයි. ඊට පස්සෙත් බුදු දනන්සේ ඒ ලොකු ඉල්ලීම් රාශියක් කරුවට තමයි ඥාතිට උදව් කරන්න ගියේ. නැත්නම් ගියේ නෑ. හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා. ඥාතින් එක්ක හිටියොත් නම් අමාරුයි. ඒ නිසා කවදාකවත් ගමේදී සාන්තුරේ බබලන්නේ නැහැ. සාන්තුරේ බබලන්න ගමෙන් පිට වෙන්න ඕන. පිට ගියාම කොයි එකක් තියෙන ගණන් ගන්නවනේ. ගමේ උන් කියන්නේ ඕකව ගස් නැගපු එක එක අලු ගස ආදාලා නැගිටට අපි ගණන් ගන්න ඕක ගැන අපි දන්නේ නැද්ද? ඕව ගණන් ගන්න බෑ කියලා ගණන් ගන්න. ඒ ඒ අපේ ගම් වල තියෙන ස්වභාවය. ඒ නිසා මේකට ප්‍රඥාව දාගත්තොත් ඒ අපි කරන මේ සතියේට ප්‍රඥාව දා ඒකටයි මේ බුදුජානනාංශ අපිට පෙන්ලා දෙන්නේ මේ ගමන යනවා පිරිහෙනවා දැකපන් දැකලා මේක නොපිරිහෙන සතිය වේපුල්ල භාවයටත් කෙලෙස් තනුතත් තනුකත්ත භාවයටත්පත් කරන්න පුළුවන් ඒ ක්‍රමේ තමයි මේ ගම්බීරෝපි ධම්මෝ කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක තේරෙන්නේ නැහැ ආදුනිකයට. ප්‍රශ්නයක් නැහැ. ආදුනිකයා බේරෙන්නේ සද්ධාවෙන්. කමක් නැහැ ඉතින් ස්වාමීන් වහන්සේ කියනෝනේ අපි කරන්නම් කියලා. එහෙම නැත්නම් මේක අපේ පොතේ තියෙන වටිනායි කන්නේ බුදුහාමුදුරු කිව්ව නිසා කරවුවට කරගෙන යනකොට යනකොට තමයි ඒක වෙරිෆයි කරන්න පුළුවන්. සුමානයක් දෙකක් යනකොට ඒක ඇත්තද නැත්තද කියලා වෙන කිසිම ආගමක කරන්න බැරි විදියට ඒක අපිට පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න. ඒක තමයි බුදුරජාණන්සගේ දෙන සුවිශේෂත්වය. ඒ සැදහිල්ලෙන් කරාට නොබෝ කලකින් Tamanට මේක උරගා බලන්න පුළුවන්. ඒක නිසා මේ කරගෙන අපි මේ බණ භාවනා කරනවා පරියංක සක්මන බණානවා ධර්ම සාකච්ඡා කරනවා ඒක නොතේරුණයි කියලා ප්‍රශ්නයක් නැහැ කරගෙන යන දේ නොබෝ කලකින් මරණයට ඉස්සෙල්ලා නොබෝ කලකින් අපිට ඇත්ත දෝ නැත්ත දෝ කියලා පරීක්ෂා කරන්න පුළුවන්.